දැන් මෙතනදී මේ පැහැදිලි කරපු මේ හික්මීම වැඩපිළිවෙලේදී අන්න බලන්න දැන් මම ඔබට කියන ඇහිීම ගැන හොයන කාරණා පිළිබඳ දැන් සුඛියත් වූ දැක්මක් තියනවද කතාවක් නෑ සුඛියත් වූ දැක්මක කතාවක් කිරිලා නෑ සුඛියත් දැක්මක් කිදෙන්නේ නැත්තම් නිවුණා මොකද්ද නිවුණා අන්න ඒකට කියනවා මොකක් කියලාද? සුඛියත්වේ නැ යෙදෙන්නේ නැහැ සක්කාය නිරෝධය කියලා. සක්කාය නිරෝධ සුඛියත් දැන් මොකක් එක සුඛයට තියෙන්නේ? කතාවනේ. දැන් අපිට මොකක් හරි වනින්න තියෙන සුඛියත්වයක් එක්කද නැද්ද? සුඛියත්වයක් එක්ක සුඛියට දැක්මක් එකයි වනින්න තියෙන්නේ. ඉතින් සුඛීයත්වය සුඛීයත්ව දැක්ම ඉක්ම වෙනවා නම් සුඛීයත්වය කතාවක් නැත්තම් රහත් වෙච්ච කෙනා කොහොමද ඉන්නේ සෝතාපන්න කෙනාගේ වැඩපිළිවෙල මොකද්ද? රහතන් වහන්සේගේ ජීවත් වෙද්දී හුස්ම ගන්නවද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕකනේ. රහතන් වහන්සේ රස විඳිනවද? දැන් ඔය කරුණෝ එන්නේ මොකක් එක්කද? සොකීයත්ව දැක්මක් සහිත ජීවිතයකට. සොකීයත්ව දැක්ම ඉක්ම වෙන ජීවිතයකට මේ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. ඇයි? එයාට වෙන වැඩක් උනේ කරන්නේ. සොකීයත්ව දැක්ම ඉක්ම වෙන වැඩපිළිවෙලකට යොමු වෙච්ච කෙනාට වෙන වැඩක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? දැන් අපිට රහතන් වහන්සේ රස විඳිනවද? රහතන් වහන්සේ හුස්ම ගන්නවද කියලා හිතුණා නේද? දැන් අරයා කරන්නේ මොකද්ද? ඒ හිතීම ගැන හොයනවා. රහතන් වහන්සේ සෝපාද ශේෂ අනුපාද අනුන් දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒක රහතන් වහන්සේ නම ජීවත් වෙලා ඉන්නවා. යා කනවා බොනවද හුස්ම ගන්නවද කියලා හිතච්ච එක ගැන හොයනවා. දැන් මෝඩයා සොකේට දැක් මේක ඉන්න මෝඩයා මෝඩයාට අර ප්‍රශ්නේ තියෙනවා. ඒකයි අපි ඔබට නිතරම පැහැදිලි කරලා පෙන්වන්නේ. ඇත්ත හොයනවා නම් අර වගේ ගොම් ප්‍රශ්න නැති වෙලා යනවා. ඒ වගේ මෝඩ ප්‍රශ්න නැති වෙලා යනවා. ඒ ප්‍රශ්න සියල්ලම තියෙන්නේ කාටද? මෝඩ අයට විතරයි. ඉතින් ඒ නිසා මෝඩයන්ගේ මෝඩඩ කරන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම සත්‍යවාදී වෙන්න උත්සාහ කරන්න ඕනේ. ජීවිතේ සත්‍යවාදී වුණොත් ජීවිතය යථාර්ථ හොයන්න යමුනොත් අන්න එතනදී අපට පුළුවන්කම ලැබෙනවා සැබෑම බුදුරන් වහන්සේගේ ධර්මයට යමු වෙන්න. ඉතින් මම අද ඔබට මේ ආකාරයට මේ ධර්ම පැහැදිලි කිරීමක් කරන්නට යෙදුනේ මේ ජීවිතයේ සත්‍යයක් හොයන්න ඕන කියන හැඟීමක් තියෙන පිරිසක් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා. ඒ වගේම තමයි මේ පිරිසගේ ඕනකම තියෙන ධර්මයේ දන් දෙන්න ඕන කියලා. ඉතින් මේ ධර්මයේ දන් දෙන්න ඕනේ කියන හැඟීමක් ඇති නිසා තමයි සැබෑම යථාර්ථවාදී ධර්මයක් ඔබට මම පැහැදිලි කරන්නට යෙදුනේ.